ඇයි අපි ජාති කාණ්ඩුවකට යන්නේ? අපේ රටට බලපාන විශාල ප්‍රශ්න තියෙනවා. එකක් තමයි උතුරු නැගෙනහිර ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නෙට අපි ඉස්තුවත් දෙන්න ඕන. අනිත් එක තමයි ජාත්‍යන්තරව තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය අපිට එන යුද අපරාධ චෝදනා. මේ ප්‍රශ්න දෙකට මේ රටේ ප්‍රධාන පක්ෂ දෙක එකමතයක ඉන්න ඕන. අපි එකමතයක හිටියේ නැත්නම් අපේ රටට අනතුරක් සිද්ධ වෙන එක ඒකාන්තයි. අන්න ඒකයි අපි කියන්නේ මේ ජාතික ආණ්ඩුව කියන්නේ මේ ඇමතිකම බෙදා ගැනීම පමණක් නෙවෙයි. රටේ ප්‍රශ්න වලට එක මතයකට. අපි කොහොමද උතුම් නැගින ප්‍රශ්න විසඳන්නේ? මේක තමයි අවසාන විසඳුම කියලා ජාත්‍යන්තරයෙන් අපින් ඇහුවාම අපේ රට ඇතුලේ බෙදීමක් නැතුව අපි කට ඇරලා කියන්න ඕන. මේක තමයි ප්‍රධාන පක්ෂ දෙකේ මතය කියලා. එතකොට ඒගොල්ලන්ට පිළිගන්න සිද්ධ වෙනවා. ඒගොල්ලන් පිළිගන්න බෑ කියන්න බෑ.